ශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය නායනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ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 තම්හි ඡන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අහසේ ගමන් කරමින් සිටිය ලාජා දෙව්දුවට සෝවාන් මඟඵල ආબોධ කරවමින් දේශනා කළ ධම්මපද ගාථාවක් මේ කියුණේ. පුඤ්ඤං චේ පුරිසෝ khairaa යම් කෙනෙක් දාන සීල භාවනා ආදී යම් පිනක් කරගන්නා ලද්දේ නම් khairathe tang punappunang එවැනි පින්කම් නැවත නැවතත් කටයුතුයි. තම්හි චන්දං khairathe ඒ කුසල් රැස් කර ගැනීමේ කුසල ඡන්දය නිතර පැවැත්විය යුතුයි. මක්නිසාද සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ ඒ කුසලය රැස්වීම ලෞකික ලෝකෝත්තර සැප පිණිස පවතී. මේකයි කෙටි තේරුම. ශාන්තිනායකයන් වහන්සේ <clears throat> සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න දිනක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රජගහ නුවරට සම්බන්ධතා ඇති පිප්පලි ගුහාවේ වැඩ හිටිය. මේ පිප්පලි ගුහාව වනාන්තරයක තියෙන ගුහාවක්. හේතුව මේ <clears throat> මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පැවිදි වූ දවසේ සිටම ජීවිතාන්තය දක්වාම වැඩ වාසය කොට වදාළේ ආරණ්‍ය සේනාසනයකමයි. දුතාංග 13ම ආරක්ෂා කළ එකම රහතන් වහන්සේ. ඒ කියන්නේ ආරුද 120ක්ම දුතාංග 13ම ආරක්ෂා කරමින් වැඩ සිටියා. මේ පිත්තලි ගුහාව <clears throat> වැඩ වාසය කරන්නේ සැතපෙන්න එහෙම නෙමෙයි. කවදාකවත් ඇඳක පිටදී සැතපෙන්නේ නැහැ මේ මහා කාශ්‍යප රහතන් වහන්සේ. සමාපත්තිසෝයෙන් තමයි වැඩ ඉන්නේ. බොහෝ සෙයින් දින හතක් දින හතක් වැනි අද්දාස බැගින් නිරෝධ සමාප්‍රත්‍යයේ සමවාදින සිරිත තියෙනවා. මේ නිරෝධ සමාප්‍රත්‍ය ඇතුළේ කිසිම කෑමක් බීමක් ගන්නේ නැහැ. යටත් පිරිසෙන් හුස්ම පොදක්වත් ගන්නේ නැහැ. ඒ නිරෝධය කියන්නේ පුදුම ආචාර්ය සමාපත්තිය. සමාපatti තුනයි තියෙන්නේ ධ්‍යාන සමාපatti ඵල සමාපatti සහ නිරෝධ සමාපatti කියලා. ධ්‍යාන සමාපatti කියන්නේ ධ්‍යානලාභයෙන් මේ ධ්‍යානියේ සමයදී පෑ ගණන් වරු ගණන් දින ගණන් ඉඳ සමත් වෙනවා. ඒක ධ්‍යාන සමාපatti. ඵල සමාපatti කියන්නේ ලෝකෝත්තර මාර්ගඵලාභී උත්තමයන් වහන්සේලා තමා ලබාගත් ඒ ලෝකෝත්තර ඵලයට සමයදී පෑ ගණන් වරු ගණන් දින ගණන් ඉඳ සමත් වෙනවා. ඒක ඵල සමාපatti. නිරෝධ සමාපatti ඊට වඩා විශිෂ්ටයි. නිරෝධ සමාපත්තිය ලැබෙන්නේ රහතන් වහන්සේලාට අනාගාමීන් වහන්සේලාට. ඒ හැමෝටමත් නෙමෙයි අෂ්ඨ සමාපත්තිලාභීව සිටින්නට ඕනේ. අෂ්ඨ සමාපත්තිලාභී අනාගාමීන් වහන්සේලා සහ රහතන් වහන්සේලා පසේ බුදුවරයන් වහන්සේලා ලෞතුරා බුදුවරයන් වහන්සේලා පමණයි නිරෝධ සමාපත්තියට සමවදින්නේ. ඒ සමවදින පිළිවෙතක් තියෙනවා. ප්‍රථම ධානයේ සමවදිනවා ඉන්නේගී විදර්ශනා කරනවා. දෙවෙනි ධානයේ සමවදිනවා ඉන්නේගී විදර්ශනා කරනවා. මෙහෙම ධාන හයක් අනුපිළිවෙලින් සමවදිමින් විදර්ශනා කරමින් ගිහින් හත්වෙනි ධානයේදී ඒ කියන්නේ ආකින්චඤ්ඤායතන ධානය සමාපත්තියෙන් නැගිටලා අදිෂ්ඨාන හතරක් කරන්නට තියෙනවා. ඒ අදිෂ්ඨාන හතරෙන් පසුව අටවෙනි සමාපත්තියේ සමාදිනවා. ඒ කියන්නේ නේව සංඥා නා සංඥායතනෙට. එතන චිත්තාංශන දෙකක්ගේ එතන සම්පූර්ණයෙන් චිත්තසංතානිය නිරුද්ධ වෙනවා. චිත්තසංතානිය නිරුද්ධ වෙනවා. චිත්තචෛසික හා චිත්තජ රූප සියල්ල නූපදී යනවා. හරියට පිරිනුවන් පෑ වාගේ. හැබැයි රූප කාය තියෙනවා. කර්මජ, උතුජ, ආහාරජ කියන මේ ආකාර තුන් විදිහේ රූප කලාප පමණක් ශරීරේ පවතිනවා. ඒ ධ්‍යානය ඇතුළේ ඉන්න කාලය තුල කවදාකවත් ගින්නකින්, ජලයකින්, සොර සතුරුගෙන් අනත් ආයුධයකින්වත් හිංසාවක් පීඩාවක් වන්නේ අහල ඇති නේදර සංකෙච්ච සාමණේර රහතන් වහන්සේ හොරු 500කගේ බිලි පූජාකට පෙනී හිටියනේ. ඒ හොරු 500 හොර දෙටුව ඇතෙක් උනත් දෙපළු කරන කඩුවකින් මේ කුණා ස්වාමින් වහන්සේගේ බෙල්ලට පහරක් ගෑවා. උන්වහන්සේ වැඩි හිටියේ Nirodhයට සමවැදිලා. ඒ කඩුව ඇද වුණා. කඩුව තලයේ ඇද වෙලා ගියා. හැඹරිලා ගියා කියනවා. නමුත් උන්වහන්සේ බිඳක්වත් හිංසාවක් උනේ නැහැ. එවාගේම කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ <clears throat> සංජීව කියන රහතන් වහන්සේ ගහක් මුල වැඩි හිටිය හැන්දෑවේ හෙට උදේ නැගිටින්නේ මේ කියලා අදිෂ්ඨානෙන් නිරෝධයට සමවැදිලා. පාර යන්නේ නැත්තු දැක්ක හැන්දෑවේ මේ රහතන් වහන්සේ අපිරිමාම් පාල කියලා. අයි හුස්ම වැටෙන්නේ කිසිම වෙනසක් නැහැ. පස්සේ මිනිස්සු එකතු වෙලා දරසායක් ගහලා වට කරලා ගිනි තියලා ගියා ආදාන කරන සීර්සින්. ඒ රහතන් වහන්සේගේ සිවුරේ නූල් කොටක්වත් ගින්නෙන් පිච්චිලා නැහැ. උදාසන නියමිත වේලාවට නැගිටලා අලු ටික ගසා දාලා පින්ඳ පාත වැඩියා. ඒ වාගේ මේ නිරෝධ සමාපත්තිය ඇතුලේ කවදාකවත් මොනම දෙයකින්වත් හිංසාවක් පීඩාවක් වන්නේ නැහැ. සාරියොත් මහ රහතන් වහන්සේ දිනක් ඒ වගේ බේස කලාවන මෙගේ දායේ පසළොස්වක් පොහොව දවසේ හිසකෙස් බාලා හඳ පානේ නිරෝධයේ සමවැදෙල හිටියා. නන්ද කියන යක්ෂයේ අහසින් යනකොට මේ දිලිසෙන සිරස් තලයට අතුරු පහරක් ගැහැවා. ඕක දැක් කඳිවැසින් මුගලන් මහරහතන් වහන්සේ. එතෙන් ආවා. එතකොටම සමාපත්තියෙන් රහතන් වහන්සේ අවදි වුණා. ඇසුවා ස්වාමීනි ඔබ වහන්සේට වේදනාවක් එහෙම නැද්ද? නෑ මුකුත් නෑ. ස්වාමීනි මන් දැක්කම නන්ද යක්ෂයා වහන්සේගේ ශිරස්තලයට පහරක් දුන්න ඇතෙක් තරම් ගලකට ගෑවනම් ගල සුණු විසුණු වෙනවා. ඒ තරම් බරපතල අතුල් පහරක්. උභාසකේ සාන්ත සමාපත්තිය නිසා කිසිවක් නොදැනී තිබෙන්නේ කියලා කිව්වා. ඔය විදිහට මේ Nirodha සමාපත්තියයි පුදුම සමාපත්තිය. හැබැයි Nirodha සමාපත්තියේ දින හතක් ඉඳලා නැගෙච්චන් පස්සේ යම් කෙනෙක් දානයක් දුන්නොත් දවස් හතක් ඇතුළත ඒ ඇත්තෝ සම්පත් ලබනවා. අනිවාර්යෙන් සම්පල් ලබන. ඒ තරම් පුදුම ගුණයක් ඔය නිරෝධ සමාප්‍රත්තියෙන් නැගිට උත්මයන්ගේ තියෙනවා. ඉතින් එක දවසක් මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාප්‍රත්තියෙන් නැගිටලා උන්වහන්සේ කල්පනා කරන්නේ දුප්පත්ම කෙනෙකුගේ දානේ පිළිගන්නන් පිළිගන්නයි. මොකද එදාම ඒ අත්තන් සම්පල් ලබනවා දින හතක් ඇතුළත. ඒ නිසාම දුප්පත් ගම්මානයක් බලා පිළිසුඟා වැඩියා. ඒ වෙනකොට සක්දෙව් රජුරුවන්ගේ මේ විසෝවරුන් අතරින් කියන්නේ එම දිව්‍යාංගනාවන් අතරින් 500ක් දෙනෙක් ආවා දිව්‍යමය ආහාර අරගෙන මේ දාන දෙන්න. සාතන් වහන්සේ බාරගත්තේ නෑ. මේ දුප්පත් කෙනෙකුගෙන් දාන ගන්න එන්නේ. ආපහු මේ දිව්‍යාංගනාවන් කනගාටුවෙන් ගිහින් සක්දෙව් රජුරවන්ට කිව්වා අපේ දානේ බාරගත්තේ නෑ කියලා. ආයෙනම් මම ඒ දානේ දෙන්නම් කියලා සුජාතා දිව්‍යාංගනාවත් එක්ක ආවා. ඇවිල්ලා ඒ වඩින මාර්ගයට සමීපේ බොහෝම දුප්පත් පැල්පතක් මවාගත්ත බොහෝම වයසක දෙන්නෙක් ඇටියෙද වෙස් වලා ගත්තා. බොහෝම අසරණ දුප්පත් වයසක දෙන්නෙක් ඇටියෙද. ඒ වගේ පැල්පත බොහෝම ගිරාපත් වෙච්චි, අබලන් වෙච්චි පැල්පතක් ඇටියෙද මවාපෑවා. ඉතින් ඒ වගේම ජීවත් වෙන්න ක්‍රමයක් නැති අය බව පෙන්වන්නේ නූල් කටිමින් හිටියා. නූල් කටිමින් ඉන්නකොට මේ සක්දෙවරාට දැන් ඉතින් බොහොම වයස්ගත උපාසක කෙනෙක් වාගේ අර වඩින රහතන් වහන්සේ දිහාට හැරිලා අනේ අපේ පස්සේ මේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ වගේනේ කියලා නලලට අත කියලා තමයි බැලුවේ පේන්නේ නැති හැටියට වාගේ. ඒ වෙලාවේ කියන්නේ ආම්පි දානයක් දෙමු අපට මේ සංසාර දුකින් මිදෙන්න මේ දුප්පත්කමෙන් මිදෙන්න කියලා උපායෙන් පාත්‍රී ඉල්ලගත්තා. වැඳලා පාත්‍රී ඉල්ලගත්තා. ඉල්ලගෙන අර ඒ දුප්පත් වගේ පැල්පත ඇතුලේ තිබුණ දිව්‍යමය භෝජන ඒවා පාත්‍රයට පුරවලා දුන්නා. හැබැයි මේක විවෘත වෙනකොට මුළු පළාතම සුවඳ විහිදෙන්න ගත්තා. ඉතින් මේ වෙලාවේ කාශ්‍යප රහතන් වහන්සේ දෙවකින් බැලුවේ එතකොට බැලුවා මේ මිනිස් වෙස්යෙන් ඉන්නේ සක් දෙව් රජුරු. හැබැයි දැන් දාන්නේ පිළිගෙන ඉවරයි. උන්වහන්සේ කිව්වා ඇයි මේ දුප්පසාග දානේ පැහැරගත්තේ කියලා. ඉතින් සක්දේව රජුරෝ කිව්වා "නේ ස්වාමීනි මාතරන් දුප්පතියක් දෙව්ලොව නැහැ. මං අබුද්ධෝත්පාද කාලයක කළ කුසලයෙන් දෙව්ලොව උපන්නේ. මේ බුද්ධෝත්පාද කාලයේ කුසල කළ දෙව්ලෝකීය දෙවියෝ මට වඩා මහේසාක්ක නිසා මං දෙව්ලොව වෙන්නේ දුප්පතෙක් ස්වාමීනි. මට සමා වෙනු මැනව කියලා ප්‍රීති වාක්‍ය කියලා අහසේ යන්න පටන් ගත්තා. ඔය වගේ සිදුවීමකුත් ඔය කාශ්‍යප රහතන් වහන්සේ අතර සිද්ධ වුණා. ඕමින් අතර 1000ක් 7 දවසක් මුළුල්ලේ Nirodhe සමාපatti ඉඳලා ඉන් නැගිටලා බැලුවා. කාගෙන්ද අද දාන්නේ බාර ගන්න සුදුසු කවුද දුප්පතා කියලා. බැලුවාම කුලියට ප්‍රත්‍යායක් බලා ගන්න උපාසිකාවක් දැක්කා. ඒ උපාසිකාව එදා තමන්ගේ දවල් කෑමට වී කරල් කඩාගෙන වී විනද හදාගෙන තිබුණා. ඉතින් බැලුවා එතුමියගේ හිතේ ශ්‍රද්ධාව තියෙනවද? බැලුවම ශ්‍රද්ධාව තියෙනවා. ඒ වගේම එතුමිය එදාම කලුරේ කරන බවක් දැක්කා. එදාම එතුමිය මිය පරලෝ යනවා. අනේ මේ අහිංසක උපාසිකාව ශ්‍රද්ධාවන්ත වුණාට ජීවත් වෙන්න ආයුෂයක් නැහැ. අදම කලුරේ කරනවා. මෙතුමියගේ දාන ගන්න ඕනේ කියලා ඒ කෙත්තියායට වැඩියක්. එතකොට මේ උපාසිකා බොහෝම ගෞරවයෙන් දොරදීම දැකලා දොහොත් නගාගෙන හිතින් ආරාධනා කළ අනේ ස්වාමීනි මෙතෙන් වඩිනු මැනව මා මේ හදාගත්ත වී විලඳ ටිකවත් මට දානි දී ගන්න ලැබෙනවානේ කියලා බොහොම ගෞරවයෙන් හිතින් ආරාධනා කර කර බලාගෙන හිටියා. ඉතින් රාතන් වාසයේ පැල්පත ළඟට වැඩියා. මෙතුමියගේ හදාගත්ත වී විලඳ පාත්‍රයේ පිරෙන තරමටම පූජා කරන්න පුළුවන් වුණා. එතුමේ ප්‍රාර්ථනා කළ අනේ ස්වාමීනි මේ කුසල් දෙලෙන් මගේ මේ දුප්පත් ජීවිතයෙන් තොරව සැපවත්ව පාරමී පුරා ගන්න මට වාසනාව වේවා. මේ කුසල් දෙලෙන් ඔබ වහන්සේලා ආબોධ කරගන්නා ලද චතුරාර්ය සත්‍ය ධර්මයේ මටත් ආબોධ වේවා කියා වැඳලා සාතන් වහන්සේ පිටත් වුණෙන් පස්සේ ටික දුනක් පසු ගමන් ගියා. සාතන් වහන්සේ නීරග්දිගේ වඩිනකොට නියරේ සැඟවි සිටියේ විෂගෝර නාගයෙක් අවදි වුණා. රාතන් වහන්සේට දස්ත කරන්න කාලෙ මඳ වුණා. මේ උපාසිකාව ඒ නියර දිගේ ටික දුරක් ඈතින් ඈතින් පසු ගමන් ගිහලා ආපස්සට එනකොට මේ සර්පයා දෂ්ට කළා. දෂ්ට කරපු ගමන් එතනම මෙතුමේ කලුරිය කළා. අර මේ විලඳ දානේ පූජා කළ කුසල් සිතින්ම කලුරිය කළ නිසා තවතිසා භවනයේ දිව්‍යාංගනාවක් වුණා. තිස් යොදුන් රන් විමනක් එතුමියට පහළ වුණා. තමන් කළ වී විලද පූජාව සිහිපත් කරන ආකාරයට සතරම් පාත්‍ර දෙකක වී විලද පිරිය තියෙනවා මේ විමාන දොරටුවේ තිබුණා. එතුමිය <clears throat> දිවසින් බැලුවා මම මොන විපාක කුසල විපාකයකින්ද මේ දෙව්ලොවට ආවේ. දැලුවා මේ එදාම පස්මේ කාශ්‍යප රහතන් වහන්සේට වී විලද පූජා කළ පිණි අනේ මේ සුළු පූජාවෙන් මට මෙච්චර ආනිසංස ලැබුණා නමුත් මේක සදාකාලික සැපයක් නෙමෙයි මම මේ <clears throat> ලබාගත් සම්පත්තිය ස්ථාවර කරගන්න ඕන තාත් පින් කරගන්න ඕන නේද කියලා පහෝදා උදේ පාන්දරම උද මේ <clears throat> ඉදලකුත් කෝඩේකුත් අරගෙන ඇවිල්ලා මේ සාතන් වහන්සේ ඇදෙන්නේ කුටි ඉදිරිපිට මිඳුල ඔක්කොම ඇමෙන්දා හැමදෙනා කලි කසල ඉවත් කළා පන් පෙරහ අතබුවා ඉතින් සුළු වේලාවකින් ඔක්කොම කරලා දෙවලෝට ගියා. පහෝදා උදේ සාතන් <clears throat> වාසයේ දොර ඇරලා මිඳුල බැලුවා බොහොම ලස්සනට මිඳුල හැමදලා තියෙනවා. හිතුවා මේ සදාවත් සාමනීර ළමක් වෙන්න ඇති කියලා. ඊළඟ දාසෙත් මේ දිව්‍යාංගනාවකින් ඒ වාගේ වක් පිළිවෙත් කරලා ආවා. එදා මේ රහතන් වහන්සේ හිතුවා කවුරු නමුත් මේ බොහොම ශ්‍රද්ධාවෙන් කරන වත් පිළිවෙත් ගැන සොයා බලන්නට ඕනේ කියලා තුන්වෙනි දවසේදී වේලාසනින්ම සමාප්‍රත්‍යයෙන් අවදි වී දොර වහගෙන කුටිය ඇතුළේ වැඩ හිටියා. දිව්‍යාංගනාව එනකොට උදේ පාන්දර ආලෝකයක් ඇතුළට වැටුණු යතුරු සිදුරි. දොර ඇල්ල බැලුවාම දිව්‍යාංගනාව. අසා සිටියේ ඔබ කවුද? ස්වාමීනි මට සමාවනසේකවා මම මේක දාස් තුනකට ඉස්සර වෙලා ඒ ත්‍යායකදී විවිධ පූජා කළ උපාසිකා මමයි ස්වාමීන් වහන්සේට කළ පින නිසා පූජාව නිසා මං දෙව්ලොව උපන්න මගේ පින තහවුරු කරගන්න මම මේ වත් පිළිවෙල කරන්න ආවා. මේ පෙරේදත් ඊයේත් මේ වත කෙරේ ඔබද? එහෙමයි. දිව්‍යාංගනාවෙනි මම මේ බුදු සසුනේ තුන්වෙනි ශ්‍රාවකයන් වහන්සේ. අනාගතයේදී මම ධම්සභා මණ්ඩපයේ මූලාසනයේ වැඩ ඉඳගෙන ධර්ම සංගායනාව කරන්න තියෙනවා. එනිසා මා වැන්නකොට දෙවඟණයක් උපස්ථාන කළා කියලා සංඝ සභාවේ කතාවක් ඇති වුණොත් ඒක ලොකු අලාභයක්. ලොකු අවඩක්. එනිසා වෙනත් පින්කම් තියෙනවා මෙතන නැවත උපස්ථාන කරන්න නොපැමිණෙන්න කියලා විධාන කළා. ඉතින් අනේ ස්වාමීන් සමාවෙන්නේ සමාවෙන්න මට නැවත නැවත මේවා කරගන්න ඉඩ දෙන්න. උන්වහන්සේ අසුරුසනක් ගාලා කිව්වා මින් ඉදිරියට එන්න එපා යන්න කිව්වා. අනේ මේ දිව්‍යාංගනා අනානාහසට පැන නැංගා. අහසේ යනකොට සරුවක්යන් වහන්සේගේ දිව කන් නුවණට කැහිලා දිව නැතට පෙනිලා ඒ දිව්‍යාංගනාවට මාර්ගඵල ලබන්න පින මෝරා තියෙන බැවින් මේ ගාථාවෙන් ධර්ම දේශනා කළේ බුදුරැස් මාලාවක් විහිදුවලා. ඒ දේශනිය ආගෙන ඉන්නකොට මේ ලාජා දෙව්දුවගේ එතුමියගේ නම ලාජා දෙව්දුව. ලාජා කියන්නේ වී විනදවට නම. ලාජා දෙව්ලොව අහසේදීම සෝවන් වුණා. සෝවාන් වෙලා දැන් ඉතින් මේ සම්පත් ස්ථාවර වුණා කවදාකවත් අපාගත වැටෙන්නේ නැත් ආත්ම හතක් ඇතුළත එතුමිය සියලු කෙලෙස් නැසා රහත් වෙන බවට නියත වුණා. ඉතින් මේ ගාථාවේ තේරුම බොහොම වැදගත් අනුශාසනාවක්. ඒ කියන්නේ මනුෂ්‍ය ජීවිතයක් අපි ලබන්නේ විශාල පිනකින් විශාල කුසලයකින්. විශේෂයෙන් මේ බෞද්ධයන් වශයෙන් උත්පත්ති ලැබන්නේ ඊටත් වඩා විශාල පුණ්‍ය සම්භාරයකි. එහෙම නැත්නම් මනුෂ්‍ය ලෝක උපන්නත් කැතලික් පවුලක මුස්ලිම් පවුලක වෙනත් වෙනත් ආගමික පවුලක උපන්න නම් සැබෑ සද්ධාාවක් සැබෑ සම්මාදිට්ඨියක් පිහිටන්නේ නැහැ. ඒ ඇත්තන්නේ කුසල කුසල් පිළිබඳ මෙලෝ පාලෝ පිළිබඳව යථාබෝධයක් ලැබෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ගැන අහන්න වෙන්නේ නැහැ. නිවනක් ගැන අහන්න වෙන්නේ නැහැ. සදාකාලික දෙවලොවක් ගැන සදාකාලික අපායක් ගැන විතරයි අහන්න වෙන්නේ. ඒකත් දේව නිර්මාණයක් හැටියට ඒගොල්ලෝ පිළිගන්නේ. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වී වදාළේ මේ ලෝකේ යථා තත්ත්වය ලෝට පහදා දීම පිණිස හේතුන් ඵලය හට ගන්න ඇති ඵලයෙන් හේතු හට ගන්න ඇති පටිච්ච සමුප්පාදය හැටියට විස්තර කරමිනුයි සරුවක්ඥන් වහන්සේ චතුරාරි සත්‍ය දේශනා කළා තියෙන්නේ ඒ සරුවඥන් වහන්සේගේ සම්බුද්ධ ධර්මයේ ජීවමානව පවත්නා රටක එවැගේම සද්ධා බුද්ධ සම්පන්න දෙමෝපියන් ඇසුරේ පතිරු උපදේශ වාසයක හොඳ සම්මාදිට්ඨික මිනිසෙක් වශයෙන් උපන්නේ නිකන්නේ මේ විශාල පුණ්‍ය භාග්‍යයකි. ඒ පුණ්‍ය භාග්‍ය නිසා අපි අද මේ දාන සීල භාවනා කුසල් කරන්ද නුවණින් යුතුව යෙදෙන්න සමත් වී සිටිනවා. නමුත් මේ ජීවිතේ සදාකාලික නැති බව අපි දන්නවා. අවුරුදු 100ක් ඇතුළත අපේ ජීවිත නිරුද්ධ වෙනවාමයි. ඒ විදිහේ විනාශ වෙන සුළු මේ ජීවිතයේ තුලින් අප විසින් කළ යුතු වන්නේ මේ පිනෙන් ලබාගත් පුණ්‍යාත්මේ ජීවිතයේ නැවත නැවතත් පිනෙන්ම කුසලයෙන්ම සරුසාර කර ගැනීමයි. එනිසා මේ ගාථාවේ කියවෙන්නේ පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා තේතම් පුනප්පුනං යම් කෙනෙක් පිනක් කරගත්තා නම් නැවත නැවතත් ඒ පින්කම් කරගත යුතුයි කියලා. කුසල් කරගන්න නොමැති වෙලාවේ කුසල ඡන්දය නිතර පැවැත්විය යුතු වෙනවා. ඒ මක් නිසාද ඒ කුසල් රැස් වෙන්න වෙන්නේ ලෞකික වූද ලෝකෝත්තර වූද මෙලව පරලොව වශයෙන් හා නිවන පිණිස හේතු වෙන විශාල පුණ්‍ය භාග්‍යයක් එයින් වැඩෙනවා. එතකොට මෙහිදී සලකා ගන්නට ඕන දැන් මේ පින් ප්‍රමණ වීමේ පින්කම් මීට ඉස්සර අවුරුද්දක් පාසාම කළා. සමහරට මාස්පතාමත් පින් දෙනවා. දිනපතාමත් පින් දෙනවා. ඒ පින් දීමේ ප්‍රමාණය ඇති කියලා අපි හිතන්නේ නැහැ. ඒ මොකද පින් ලබා ගන්නැත්තෝ ලබා ගන්නවාමයි සමහරට ලබා ගන්න බැරි තැනක ඉන්නවා නම් ඒකට ඉතින් ඒක අපේ අඩුපාඩුවක් නෙමෙයි. නමුත් ඒ අත්ෝ වෙනුවෙන් මේ පින්කම් කරන්න කරන්න තම තමාගේ సంతාන පිනෙන් තවතා පිරිමට පරිපූර්ණ බාටපත් වෙන වැඩි දියුණු වෙනවා. අර බින්දුව බින්දුව වැටෙන තැනක භාජනයක් තිබුවාම පෑ ගණනකින් දින ගණනකින් හරි වතුර භාජනයේ පිරෙනවා. ඒ වාගේ නැත නැත නැත මේ කුසල රැස් කර ගැනීම නිසා තමන්ගේ సంతාන කුසලයෙන් පිනින් පිරෙනවා. ඒ පිරීම නිසා ආය දුගතියකට වැටෙන්නේ නැතුව සුගතියෙන් සුගතියටම ගමන් කරලා එයිනොත් නොනවති වෙනස් වෙන ලෝකයෙන් එතර වී වෙනස් නොවන සාන්ත සැපය වෙන අමාමා නිවනට සමීප වෙනවා. එනිසා අද මේ සිදු කරගන්නා ලද කුසලයේ අර වර්ෂයක් පාසා සිදු කරගෙන ආව ශාරාණීය පින්කමේ තවත් අවස්ථාවක්. එනිසාද මේ දාස කළගුණ සැලකීමේ සීලයෙන් තම තමාට ලැබී ලෝතුරු අසුව පිණිස හේතු වෙන පුණ්‍ය නිදානයක් නිදාන් කරගත්තා කියා සතුටු වන්නට පුළුවන්. විශේෂයෙන්ම අවුරුදු 5කට පෙර ආභාව ප්‍රාප්ත මේ නිවසේ සිටියේ ගෘහපතිතුමා කියන ගෘහ මූලිකතුමා වන කරුණාරත්න මහත්මයා දස වසර ගණනාවක්ම ගල්දුව ආරණ්‍ය සේනාසනයේ යමින් යමින් නැවතෙමින් ආගමනුකූල එතුමා ජීවත් වුණ අවසාන කාලයේදී ඒ වගේම තමන්ගේ <clears throat> ඥාතිවරුන් දැකීමට ඇල්පිටියට ගිහිල්ලා එන දාසේ තමයි අතරමඟදී අන්තරා වෙලා තියෙන්නේ. ඉතින් එතුමා ඒ විදිහට ඥාති සංග්‍රහයකොත් කළයි එන ගමනේදී මේ සිද්ධ වුණා කියන්නේ ජනවාරි මාසේ 6 වෙනිදා වැනි දවසකදී ඉතින් එතුමා වෙනුවෙන් මේ නිවසේ බොහෝ වාරවල පින් පමුණුවලා තියෙනවා. ඒක මේ නිවසේ මේ පින්වත් <clears throat> දාස් මෙතිණියගේ දයාබර මෑණියන් වහන්සේ අවුරුදු 3කට ශිලාභාව ප්‍රාප්ත වුණා. එතුමිය වයෝ වෘද්ධ වෙලාම තමන්ගේ ආයුෂ කාල අවසන් කළාම දරුවන්ගේ අපෝපකාර ලබාගෙනම අපවත් වුණා. එතුමිය වෙනුවෙන් සෑම වර්ෂයක් පාසා මේ පින්කම කරගෙන ආවා. ඉතින් මේවා අපි ජීවත් වෙන්නේ තාක්ම නොකොඩවා සිදු කරන්නේ ඒ අභාව ප්‍රාප්තේ මෑණියන් ඒ මහත්මයා තවත් නෑයෝ පිනෙන් මදි නිසා නෙමෙයි. ඒ ඇත්තන්ගේ ගුණේ සිහිපත් කරන ඒ අයගෙන් අපට ලැබුණ අනුග්‍රහය සිහි කරලා කළ ගුණ සැලකීමේ සීරිතින් පින් කිරීමයි මෙහි පළම පරමාර්ථය වන්නේ. ඒ නිසා ඒ විනින් යදු සිටිවිල්ල ඥාන සම්ප්‍රයුක්තයි. එවැගේ මේ සිටිවිල්ල සෝමනස්ස සාගතයි. කාගේවත් විධානෙන් නෙමේ තමන්ගේම කුසල ඡන්දේනුයි මේ පින්කම් සංවිධාන කරන්නේ. ඒ විදිහට සෝමනස්ස සාගතව ඥාන සම්ප්‍රයුක්තව අසංකාරික වශයෙන් රැස්පත් කරගන්නේ මේ කුසලය ඥාතිවරු එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ දහස් ගණන් උනස් සුවපත් කරන්න සමර්ථයි. බිම්බිසාර මහ රජුගේ බුදුපාමොක් සංගරවණට දානයක් දීලා ඥාතීන් 84000ක් දෙනවා එක දවසේ සුවපත් කළා. එවාගේ සානුපබ්බත වාසී පොට්ටපාද රහතන් වහන්සේ වාර 4කදී මව්පියන් දෙදෙනා ප්‍රදාන 500ක් න්යායෝ සූපත් කළා දම් පින්කම් කරලා. සරියොත් මහ රහතන් වහන්සේද <clears throat> එක දවසක පින්කමක් කළා ආත්ම පහකට ඉස්සර මව් කෙනෙක් දුකෙන් අත්මුදුලා සපවත් බාට පැමිණෙව්වා. එනිසා මේ පින් පැමිණවීම රහතන් වහන්සේලා පවා සිදු කළ තියෙන ශ්‍රේෂ්ඨ ගුණයක් ශ්‍රේෂ්ඨ චාරිත්‍රයක් ධර්මතාවක් කළ ගුණ සැලකීමක්. එනිසා කළගුණ සැලකීමේ සීලයෙන් අද මේ මොහොතේදී මේ උදාර කුසලයේ සම්පූර්ණ කළා සංඝ රත්නයේට කරදරයක් නොවන හැටියට කොළඹ සිට නා වූ නාරාණ්‍ය සේනාසන වඩින ගමනේදී දානේ පිරිනැමීමට යොදා ගත්තා. එවැගේම දාන කටයුතු සූදානම් කළා සංඝ රත්නයේ වඩින වේලාවේ ගෞරව සම්ප්‍රයුක්තව පිළිඅරගෙන දෙපා දවා පියවිලි එලා අසුන් පනවා වඩා හිඳුවා වැඳ නමස්කාරයෙන් සීලයක පිහිටා බුද්ධ පූජා පැවැත්තුවා. සෝදානම් කරගත් දාන වස්තුව සංඝ රත්නයේ බෙදා හදා පිළිගන්වා වැළඳෙව්වා. වත් පිළිවෙත් සම්පූර්ණ කළා. දැන් මේ පිරිකර භාණ්ඩ ඖෂධ වර්ග සහිතව පූජා කළා. දැන් මේ කෙටි බණ පදයකටද සවන් දුන්නා. මේ සෑම කුසලයක්ම සතර මඟ සතර ඵල නිවන දක්වාම උපනිශ්‍රේ වෙන පාරමිතා කුසල් බාටපත් වුණා. එනිසා මෙතකින් මේ රැස්පත් කරගත් කුසල සම්භාර ධර්මයේ වසර 5කට පෙර අභාව ප්‍රාප්ත වූ පින්වත් කරුණාරත්න මහත්මානන්දේ කාන්තෙන් අත් වේවා වසර 3කට පෙර අභාව ප්‍රාප්ත මෑණියන් වහන්සේට කාන්තෙන් අත් වේවා එවැගේම සත්මුතු පරම්පරාව කීටත් පිටේ මව්පස පියපස මියපරලෝකයේ සීලෝම ඥාති බන්දු වර්ගයාට මේ පිනත් වේවා මෙපින් මෙලෙන් ඒ සෑම දෙනා භවයක් පාසා සුගති සම්පත්ම ලබත්වා උපනුපන්තන සත්පුරු ශාස්ත්‍රයේ ලබත්වා සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය ධර්මාන ධර්ම ප්‍රතිපදාව ඇතුව දාන සීල භාවනාදී කුසල් පාරමී පුරා තම තමා පැතු උතුම් බෝධියකින් සදාකාලික සැප ඇති අජරාමර සාන්ත අමාමහ නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින් අනුමෝදන් කරමු එවගේ මේ දිව සිද්දෙන් අහසේ බඹතලේ දක්වා වැසෙන්නා වූද ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක වූද සීලම සම්යද්ෘතික දිව රාජ මණ්ඩලයේ මෙපින් අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ ශප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකා දීපේටත් මේ නිවසටත් මේ භූමියටත් මේ මෞතුමියටත් මේ ඥාති මිත්‍ර හිතුවා සිනු දෙනාටමත් එවාගේම වැඩ කටයුතු රාජකාරිය වැඩි සිටින දුමින්ද එවාගේම මලින්ද මේ දරු දෙපළට එවාගේම අනිකෝ සහභාගී වූ සාදුකියා සතුටු සියලු දෙනාටත් මෙලොව වශයෙන් ඇති ආරක්ෂාව සලසා දෙත්ව ආශීලම දිව්‍ය රාජ මණ්ඩලය තතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා දිව්‍ය රාජ මණ්ඩලයට පින් අනුමෝදන් කරමු එවාගේම හිතවත් මඳවත් අහිතවත් සීලොම සත්වයන්ගත් මේ රාගම ගම්පදේශේ පටන් අවත ගම් නගර ලංකාව දඹදිව පෙළ මේ සක්වල සීලු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සීලු සත්‍යෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා කරුවන් සරණ යේත්වා නිවන් මඟ ගමන් කෙරේත්වා චතුරාරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමනුවමු තුන්සිත පාදවාගෙන බුදු ශාසනයේ චිරජීවනයේ පතමින් සංගරුවනට ආයු වර්ණ සැප බල ඥාන පිරිනමමින් කළගුණ සැලකීමේ සීරසින් ප්‍රාප්ත දාන වශයෙන් සිදු කර ගන්නා ලද මේ උදාර කුසල අනුභවයෙන් සහ බුද්ධ ආදී රත්නත්‍රා අනුභවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ද ආශිර්වාද බලයෙන් මේ පින්කම සංවිධානය කර ගන්නා ලද පින්වත් ලලිතා දාස් මාතාවටත් ඒ දරු දෙදෙනාටත් මේ අනිකුත් පවුලේ සීලම ඥාති මිත්‍රාදීන්ට එවාගේ මේ සහභාගී වන මහත්තුරු නෝනා මහත්තුරු දූ දරු සීලු දෙනාට මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපල උපද්දරව අතුරු අන්තරාය නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ලම හිරුදුට අඳුරුසේ විහෙත විද්වාසනේ මේ සරුව ආරක්ෂාව සැලසේවා තබන තබන පීවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රාජසර සතුරු ගිනි ජල වාසවේ සාවියා උදාදි විපත්ති වලකීවා කායික මානසික සනසිල්ලේ දලෝ ජූනුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන ධාන්‍ය යසීසුරින් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ පිරිතිරි සස්ත්‍රීක වේවා වින්සත් සතවර්ෂාධික කාලයක් බුදු සසුනේ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙම දීර්ඝාස ලැබේවා සසර වසනාතුරු භවයක් පාසාම ත්‍රිහේතුක ප්‍රතිසන්දි ජාති ස්මරණ ඥාන සම්‍යක් දෘෂ්ටි ඇතුව සුගතියෙන් සුගතියට යමින් පාරමී පුරා ගන්නට ජාති ජාතිත් වාසනා වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑයි තෙමිතුරන් සේවක සේවිකාවන් ද කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ නිවී සැනසී පැමිණවදාලේ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සුව පිණිස මේ උදාර කුසල සම්භාරේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ